පින්වත්නි, ඊ타මත්ම වටිනා පැය කිහිපයක අවසානයේට අපි ලඟ වෙමින් පවතිනවා. අපේ ස්වාමින් වහන්සේ කළ ධර්ම දේශනාව ඊ타මත්ම හරබරයි ඒ වගේම ඊ타මත්ම ප්‍රයෝජන වෙනවා. ස්වාමින් වහන්සේම කිව්වා විහිළුවකට වගේ උදේ සීනියර් යෝගීස්ලා තමයි මට දැන් ඉන්නේ ලෝකෙ හැමතැනම වගේ කියලා. ඒ වගේම අද උදේ එංගලන්තේ ඉඳන් කෙනෙක් කතා කළා. ඉතින් මේකේ මේ පදනම මත ඉඳගෙනම මේ මේ කියපු ධර්මදේශනාවේ පදනම මත ඉඳගෙනම අපි යහපැත්තේ ඒ දිහා බැලුවොත් අපිට පේනවා මේ කරන වැඩසටහන කොයිතරම් වැදගත් වැඩසටහනක්ද කියලා. පළවෙනි වතාවට දෙවෙනි සැරේට යම් කිසි ප්‍රගතියක් තියෙන බොහෝ වාර ගානක් මිත්‍රිගල වැඩසටහන් වලට සහභාගී වෙච්ච යෝගීන් පිරිසක් එකතු කරගෙන එකම වහලක් හරිට අරගෙන එකම තත්වයකින් ඒ සියලු දෙනාව ආමන්ත්‍රණය කරමින් මේ කරපු වැඩසටහන ඉතාමත් වාගේ දෙයක්. ඒ අගීකම මේ ඉන්න ටික දෙනාට විතරක් බලපාන දෙයක් නෙවෙයි. තව දින කිහිපයකින් මේ පටිගත කරපු දේශනා damsara.org web අඩවි හරහා ඒකේ රෙජිස්ටර් වෙලා ඉන්න යෝගීන්ට තමන්ටම ඊමේල් මාර්ගයෙන් ලැබෙනවා. එතකොට මෙතන මේ වෙච්ච විශේෂ දේ අද ඒකෙන් යහගුණයක් යහපතක් සිද්ධ වෙන්නේ මෙතන බිහි වෙච්ච සිරිබීස්ලා ටික දෙනාට විතරක් නෙවෙයි තවත් ඉන්න බොහෝ යෝගීන්ට. ඉතින් ඒ වගේ දෙයක් කරන්නට අතහිත දුන්න ඒ වගේම තව ටික දවසකින් දිගු ගමනක මාස 3ක විතර දිග කාලයකට අපි අතරින් ශාරීරිකව වෙන වෙන හතරකින් නොඋනා ස්වාමින් වහන්සේට අපි ප්‍රාර්ථනා කරමු සුබ ප්‍රාර්ථනා කරන අතරම උන්වහන්සේගේ ඒ ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඒ වගේම නැවතත් යහතින් ශ්‍රී ලංකාවට ඒ බලාපොරොත්තු වෙන කාලය තුල සුවසේ පැමිණෙන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සාදු කාර්යයක් සාදු සාදු සාදු. ඒ වගේම මේ වගේ වැඩසටහන පවත්වන්නට මේ වගේ ස්ථානයක් නැත්තම් ඒ වගේම ඒ වගේ දෙයකට අනුග්‍රහය දක්වලා ඒ වගේ දෙයක් සංවිධානය කරපු කට්ටියක් නැත්තම් ඒක පාත්තන්න විදියක් නැහැ. ඉතින් දිමෙල් දොස්තර දෙපළට අපි ඒ ගැන ඉතාමත්ම කෘතඥ වෙන්න ඕන. මේ මේ මේ සියලුම දේවල් සංවිධානය කරලා අපිට ඒකට අවස්ථාව ලබා දුන්නට ඒ දෙපළගෙත් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සඵල වේවා කියලා අපි සාදුකාරයක් දෙමු. සාදු සාදු සාදු සාදු. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේ නිතර කියනවා වගේ මේ දෙස බලාගෙන සිටින අපේ නෑදෑ හිත මිතුරන් ජීවත් වෙන හෝ ජීවිතය තුළින් සමුගත්තා වූ මේ කාලයේදී හෝ ඊට ඈත අතීතයේ අපිත් එක්ක හිටපු ඒ යම්තා ඥාති මේ දෙස බලලා සතුටු වෙනවා නම් ඒ අන්තන්ටත් මේ පින එකසේ ලැබේවා කියලා අපි සාදුකාරයක් දෙමු සාදු සාදු සාදු ඒ වගේම මේ කාර්යයන් ඉටු කරගන්නට අද නොයෙකුත් දෙනා නම් වශයෙන් සඳහන් නොකලත් බොහෝ දෙනා එකතු වුණා. ඒ හැම දිනෙකටම මේ පින් එකසේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සාදු ඒ වගේම මේ සිදු කළ පුණ්‍ය කර්මයේ මහිමෙන් ඔබ අප සැමට ඒ අපි බලාපොරොත්තු වන්නා වූ නිර්වාණ සම්පත්තිය ලැබීමට මේ මේ භවය තුලදීම අපිට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් දෙමු. සාදු සාදු සාදු. ඊළඟට අවසන් වශයෙන් මීළඟට තියෙන වැඩසටහන පිළිබඳව තාම තීරණයක් අරගෙන නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ වගේ වැඩසටහන් අවුරුද්දකට කිහිප වතාවක් හරි සිදු වෙවි කියලා. මොකද ඒකේ තියෙන වටිනාකම නිසා ඉතින් එහෙම දිනදීමයක් දැනට නැති නිසා nissaran.lk වෙබ් අඩවිය තුලින් එහෙම දෙයක් තියෙනවා නම් ඔබට දැනගන්නට ලැබෙයි. ත්වන් සරණයි. ඒකට ඉතින් නොටි වෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ දඟලන වැඩ කඩප්පුලි වැඩ කෙරුවොත් එහෙම ආයෙ එන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඔක්කොමලා ප්‍රාර්ථනා කරන්න ඕනේ තමන්ගේ ජීවිත ආදර්ශේ අපි කරන වැඩේ කාටත් ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න. එතකොට ඒක ස්වභාවයෙන්ම කාරණා කාරණා යෙදේ. ඒක එක්කෙනෙකුට වාක්‍යන්න බෑ ආයතනයකට වාක්‍යන්න බෑ. හැමකෙනාටම තියෙනවා ශාසනික වාක්‍ය. දැන් අපි ඊතාවතා චාදිකාතා සජ්ජායනා කරනවා. සජ්ජායනා කිරීමෙන් අපි සම්ප්‍රදාන කූලව වැඩසටහන් නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. එත්තාවතාච රම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච රම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ පුතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච රම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී පාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී පාද සමාගමු සතං සමාගමු පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු ඕකාස වන්දාමි පහන්තේ සුවපත් විත්වා මෙයා කතං අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදාමි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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලබේනමයා ලත්තං බුද්ධ පුත්තං නමමහං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බදන්තං පනමමහං ස්වාමීන් වහන්සේ තව එකක් පැහැදිලි කිරීමක් අර 25 වෙනිදායි සහ 26 වෙනිදායි ප්‍රෝග්‍රෑම්ස් වල මේ කොළඹ විපස්සනා එක පටන් ගන්න කීයටද කියලා කීප දෙනෙක් නැහැවෝ. උදේ 8ට පටන් අරගන්නේ. අපි බලාපොරොත්තු වෙනවා උදේ 8 ඉඳලා 11ට පුළුවන් අය නිදාස් චතුරස්‍රයට ගිහිලා නිදාස් මන්දිරේ භාවනා කරන්න කිසිම උපදේශයක් නැහැ. 8ට ගියා සිටින් එකක් කරා. 9 ඉඳලා 10 වෙනකන් සක්මන් කරා. ඊට පස්සේ 10 ඉඳලා 11 වෙනකන් සිටින් එකක් කරලා 11ට පයින් එනවා බව ලංකාව විපස්සනා. ඒතර පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා කී දෙනෙක් සම්බන්ධ වෙනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා කියනවා අටට ගිහිල්ලා එහෙන් නෝට් එකක් දෙනවා. දවල් ආහාර සඳහා ඒ නෝට් එක අරගෙන නිදහස් මන්දිරයට යන්න ගිහිල්ලා භාවනා කරන්න. උපදේශ වන කට්ටිය ස්ථාන හිටපුවාම ඒකට බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ඒ විදිහට අර සක්මණේ නැති අඩුපාඩු අපි ඒකට කරන්න යන නමුත් විශාල ප්‍රශ්නයක් එතන තියෙනවා. වීඩියෝ කරන්න ඉඩ දෙනවා, ෆොටෝ ගන්න ඉඩ තියෙන ප්‍රශ්න. ඉතින් මම ඒගොල්ලන්ට අභියෝගයක් විදිහට දීලා තියෙනවා. ඒ ඒක අපිට නැති බැරි කමට ඒක කරන්න ගියාට අනවශ්‍ය ප්‍රකාශයක් ප්‍රසිද්ධියක් ලැබෙයි කියන ප්‍රශ්නේ. ඒක අපි ඒකත් මේ ලබන සතියන්තේ පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම කැමැති හැම කෙනාටම ආරාධනා කරන්න මේ වැඩ පිළිවෙලට ඇවිල්ලා මේ ඕගොල්ලෝ ගාව තියෙනවනම් අත්දැකීමක් ඒක අනිකත් එක්ක බෙදා හදාගන්න. එහෙම නැත්නම් අලුත් අයත් එක්ක සම්බන්ධ වෙන්න හැටි කොහොමද කියලා දැනගන්න. ඒ හරහා අපි මේක රීසයිකල් කරන්න රීඩ්නස් කරන්න ඕනේ. ඒකෙන් විශාල මොකක්ද කියන්නේ? ලයිනේජ් එක යන්න ඕනේ. සවකොල්ලයකට ආවේ නැත්නම් මම ලකුණු කපනවා. ඒකනි වෙලෙම කපනවා. ඒකට මේ අත දෙන්නේ. ඔක්කොම කරන්න ඕනේ. ඒ කරන ගමන් මේ ප්‍රයිවට් කාර් එකේ යන්න ඉල්ලන්න. ලංගම් බස් එකේ යන්න කැමති නැත්නම් ප්‍රයිවට් කාර් දෙන්නෙත් නැහැ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යන්න. සිරිබිරිස්සෙන් ඉගෙන ගන්න එහෙමයි. උතල මෙතන ඇවිල්ලා ඉඳගෙන ඉඳලා නෙවෙයි.